අද දේශකයන්න් වහන්සේ ආයුර්වේද වෛද්‍යාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද පඬිත කොළොන්නේ ශ්‍රී ශාන්ත විජය ස්වාමීන් වහන්සේ සමන් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්ධභූතෝ අයං ලෝකෝ ධනුක්කෙත විපස්සති සකුන්තෝ ජාලමුත්තෝව අපොසග්ගාය ගච්ඡති සාදු සම් ධර්මාබිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි මේ අවස්ථාවේදී මම මාතෘකා කරගත්ත ධාතාව ලෞතර බුදු පියාණන් වහන්සේගේ දේශනාව අඩංගු සූත්‍ර පිටකයට අයිති බණ පොත් 15ක් තියෙනවා. ඒ සූත්‍ර පිටකයට අයිති බණ පොත් 15 අතර දෙවෙනි බණ පොත හැටියට තියෙන්නේ ධම්මපදය. මේ ධම්මපදයේ සඳහන් වෙන ලෝකවග්ග කියන කොටසේ සඳහන් වන ගාථාවක් තමයි අද මම මේ අවස්ථාවේ මාතෘකා කරගත්තේ. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ කොටස් 9කට බෙදලා වෙන් කරලා දක්වලා තියෙනවා. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ අපි මේක ආගමක් හැටියට සැලකලා අපි කල්පනා කළත් ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ පින්නතුණි ආගමක් නෙවෙයි. මේක රිලිජන් කියන වචනේ යොදන්න පුළුවන් කමක් නැහැ. ලෞතර බුදු පියාණන් වහන්සේගේ මේ දේශනාව ජීවන මාර්ගයක්. ඒ ජීවන මාර්ගයක් කියලා සඳහන් වෙන්නේ සඳහන් කරන්නේ යම්කිසි කෙනෙක්ගේ ජීවිතය තුල මෙන්න මේ විදිහේ ප්‍රතිපත්ති දියුණු කරන්න පුළුවන් නම් ආරම්භ කරන්න පුළුවන් නම් ඒවා වඩා වර්ධනය කරන්න පුළුවන් නම් එයා මෙලෝ පරලෝ ජීවිතේ මෙන්න මේ විදිහේ ප්‍රතිඵලයක් ලබා ගන්නවා. ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ පවිතු, ඒ වගේම වැරදි, ඒ වගේම අකුසල, ඒ වගේම නරක දේවල් සිද්ධ කරනවා නම් එයා මේ ලෝකෙත් පරලෝකෙත් මෙන්න මේවා විපාක වශයෙන් ලබා ගන්නව බව අපේ දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට බැලුවාම අනිකුත් ලෝකේ පවතින ආගම් එක්ක බුද්ධාගම, බුද්ධ ධර්මය සමාන කරන්න පුළුවන් කමක් නැහැ. මේක විභජ්‍යවාදයක්. විභජ්‍යවාදය කියලා කියන්නේ මේක කොටස් කරලා තවත් කොටස් කරලා අනුභවයටපත් කරලා බෙදලා වෙන් කරලා තරම් බලන්න තරම් ධර්මකාරණා අඩංගු දේශනාවක්. ඒ නිසා මේක පරියාප්ති ශාසනය කියලා කිව්වහම සූත්‍ර විනය අභිධර්මයේ කියන මේ තුන් කොටහසෙටම අයිති විශාල ධර්මස්කන්ධයක් තියෙනවා. ඒන් බෞද්ධයන්ගේ අත්පොත හැටියට අපට සලකන්නට පුළුවන්කම තියෙන ධම්මපදය. දැන් Hindu ඇත්තෝ භගවත් ගීතාව තමන්ගේ අත්පොත හැටියට සලකනවා. ඒ වගේම ක්‍රිස්තියානි ලබ්ධිකයෝ තමගේ අත්පොත හැටියට සඳහා මේ සලකන්නේ බයිබලය. එකට අපි කියනවා පරණ තෙස්තමේන්තුව, අලුත් තෙස්තමේන්තුව කියලා. ඒ වගේම ඉස්ලාම් භක්තිකයෝ තමගේ අත්පොත හැටියට සඳහා සලකන්නේ අල් කුරානය. මේ විදිහට බැලුවහම බෞද්ධ පින්නතුන්ගේ අත්පොත බාටපත් වෙන්නේ මේ ධම්මපදේ. ධම්මපදේ තරම් වටිනවා. ධර්ම ආදර්ශය, ඒ වගේම ධර්ම උපදේශ අඩංගු හස්තසාර වස්තුවක් තියෙනවනම් අපේ ගෙවල් දොරවල් වල ඉස්සරද අම්මපදේ කියන එක සද්ධර්ම රත්නාවලිය කියන එක ලෝකෝපකාරය කියන එක මහ පිරිත් පොත්හන්සේ චතුභාන වාර පාළි පිරිත් පොත අපේ හැම පැරණි ගෙදරකම තිබුණා. යම්කිසි තමන්ගේ හිතේ චිත්ත පීඩාවක් වේදනාවක් දුකක් කනගාටුවක් ශෝකයක් ඇති වුනහම මේ බණ පොත්පත් කියවලා තමයි අපේ අය ඒ දුක ශෝකය තුනී කරගත්තේ. ඒ වගේ අපිට බෞද්ධ සාහිත්‍යයක් තියෙනවා. නමුත් අද මේ විදිහේ වටිනා මේ අනර්ග ධර්ම ග්‍රන්ථයන් වලින් අපේ සමාජය ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි කල්පනාට ගන්නට ඕනි බුදුහාමුදුරෝ දේශනා කරපු මේ දේශනාවන් අතර මම අද මාතෘකා කරගත්ත ගාථාව ඉතාම වටිනා දේශනාවක්. ධම්මපදයේ ලෝකවග්ග කියන පරිච්ඡේදයේ සඳහන් වෙන මේ ගාථාව අන්ධ භූතෝ අයං ලෝකෝ තනුක්කෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝ අපෝ සංකාය ගච්ඡති බුදුහාඳුර සඳහන් කරනවා අන්ධ භූතෝ අයං ලෝකෝ. මේ ලෝකයා සියලුම ලෝක සත්‍යයන් අන්ධයි. මේ ලෝක සත්‍ය අන්ධ වෙන්නේ ඇයි? දැන් අපි හිතනවා කල්පනා කරනවා අපට ඇස් තියෙනවනේ. ඒ නිසා අපට ලෝකය පේනවනේ. අපට සමාජය පේනවනේ. අපට රට පේනවනේ. නෑ පින්නතුනි. බුදුහාමුදුරුවෝ මෙතන ලෝකය කියලා කිව්වේ ඊට වැඩිය මේ අන්ධ අන්ධ කියලා කතා කළේ අන්ධයි කියලා කිව්වේ අද්දක විතරක් නෙමෙයි, චක්කු විතරක් නෙමෙයි. අපේ මේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේදී බුදුහාඳුරෝ චක්කුන් උදපාදි ඥානෝ උදපානං උදපාදි ආලෝක උදපාදි විද්‍යාව උදපාදි මේ අපි තිබුණාට අපි ලෝකේ දකින්න ඕනේ කාරණා පිළිබඳව අපිට දැකීමේ දැනීමක් ඇති කරගෙන නැහැ. ඇහැ තිබුණට වැඩක් නැහැ. හැට හැට මේ ආහාර වෙන්නේ රූප. ඇහැට ආහාර රූප වුණාට මේ ඇහෙන් දකින්නට ඕනේ ඇහෙන් අපි ලෝකේ දිහා විවර කරලා බලන්න ඕනේ නැනස. මෙන්න මේ නැනස කියන එක මේ අන්ධභූතෝ අයං ලෝකෝ කියලා කිය බුදුහාඳුරෝ. මේ ලෝක සත්‍ය දත යුතු ධර්මකාරණාගෙන අවබෝධයක් නැහැ. ඒව දකින්න උත්සාහ කරන්නේ නැහැ. අන්ධභූතෝ අයං ලෝක. ඒ වගේම ලෝකය කියලා කිව්වහම සමහරක් ඇත්තෝ කල්පනා කරනවා ලෝකය කියලා කියන්නේ මේ අපට පේන මේ අපට අපි ජීවත් වෙන මේ ලෝකේ පෘථුවිය. එහෙම නැත්නම් අඟහරු වෙන්න පුළුවන්. මේ කතා කරන්නේ බුද වෙන ගැන වෙන්න පුළුවන්. මේක ගැන කතා කරන්නේ ගුරු ගැන වෙන්න පුළුවන්. මේ කතා කරන්නේ සෙනසුරු ගැන වෙන්න පුළුවන්. නෑ පින්නොතිනි. ලෝකේ කියලා කිව්වහම මේ මේකේ වචනාර්ථ දෙකක් ඇති වෙනවා. සඳහන් වෙනවා. වචනාර්ථ දෙක මොකක්ද? ලෝකේ කියලා අපේ බණ පොතේ සඳහන් වෙන්නේ බඹයක් පමණ වෙච්ච මේ ශරීර කූඩුව. ලෝකේ හැටියට. එක පැත්තකින්. අනිත් පැත්තෙන් ලෝකය කියලා සඳහන් වෙන්නේ මේ අවට බාහිර ලෝකේ විතරක් නෙවෙයි. මේ අපි මේ දකින මේ ලෝකයේ පිළිබඳව අපි දකින දෘෂ්ටි කෝණ දෙකක් තියෙනවා. එකක් තමයි අපි ලෝකයේ දිහා දකින පරමාර්ථ සත්‍යය. ඊළඟට මේ ලෝකේ අපි පරමාර්ථ සත්‍යයෙන් අපි දකින්නේ හුඟක් අල්ප ස්වල්ප මාත්‍රයක් තමයි පරමාර්ථ සත්‍යයෙන් මේ ලෝකේ දකින්නේ. හුඟක් අය දකින්නේ ලෝකයේ සම්මුති සත්‍යය. සම්මුති සත්‍යයෙන් තමයි මුළු ලෝකයම දකින්නේ. පරමාර්ථ සත්‍ය කිව්වහම චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා. යම් කිසි කෙනෙකුට ලෝකේ පරමාර්ථ වශයෙන් දකින්න පුළුවන් මේ ලෝකයේ සියලුම ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් දැනීම් දෙකක් තියෙනවා. එකක් තමයි අව්‍යක්‍ෘත ප්‍රශ්න අනිත් එක තමයි ව්‍යක්ත ප්‍රශ්න කියලා. අව්‍යක්‍ෘත කියලා කියන්නේ මේ ලෝකයේ ඇතම් කාරණා අපට තේරුම් ගැනීමේ දැනීම නුවණ නැහැ. ඒක නිසා ඒක අව්‍යක්‍ෘතයි. ඒ වගේම දැන් යම්කිසි කෙනෙක් කියනවා නම් නිර්වාණය කියන එක. යම්කිසි කෙනෙක් කියනවා නම් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ගැන කතා කරනවා නම් මේ මාර්ගඵල වලට පත්වෙච්ච නැති කෙනෙක්. ඒක අව්‍යාකෘත ප්‍රශ්නයක්. මොකද එයා ලබාපු නැති දෙයක් ගැන ප්‍රකාශ කරන්න එයාට දැනීමක් නැහැ. ඒ ස්ථානයන් ඒ ලබාගත් භවයන් ඒ වගේ මේ තානාන්තර පිළිබඳව යම්කිසි හැඟීමක් දැනීමක් අවබෝධයක් නැතුව අපිට ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා ඒක අව්‍යාකෘත ප්‍රශ්නයක්. ව්‍යක්ත ප්‍රශ්න කියලා කියන්නේ ව්‍යක්ත ප්‍රශ්න කියලා කියන්නේ යම්කිසි දෙයක් අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. මේ අවබෝධ ඥානියෙන් අපිට මේ ලෝකේ දිහා දැකලා අපි දන්න කරුණු කාරණා එක්ක ඒවා පරිශීලනය කරලා ඒවා එක්ක අපි තර්ක කරලා ඒවා එක්ක අපට ගලපලා මේ ලෝකය ගැන අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකට කියනවා ව්‍යක්ත ප්‍රශ්න කියලා. ඒ නිසා බුදුහාඳුර සඳහන් කරනවා අන්ධභූතෝ අයං ලෝකෝ මේ ලෝක සත්‍යයම අන්ධයි. අන්ධභූතෝ අයං ලෝකෝ. තනුක්කෙත් විපස්සති ඇයි අන්ධ? මේ විපස්සිත විපස්සනාව නැහැ. විපස්සති විපස්සනාව නැහැ. දැනීම නැහැ, විදර්ශනාව නැහැ. අවබෝධයෙන් දත යුතු ධර්මකාරණා පිළිබඳව අවබෝධ ඥානයක් නැහැ. ඇයි මේ විදර්ශනාව ගැන අපිට දැනීමක් නැත්තේ? දැන් මොන තරම් අපි බණ භාවනා කළත් වැඩක් නැහැ. විදර්ශනා ඥානෙ දිනු කරගන්න නැත්නම් මාර්ගඵල ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඔය සමත භාවනාවේ තියෙන අනුසති භාවනා නොයෙක් ඒවා තියෙනවා බුද්ධානුස්සතිය ඉඳන් ධම්මානුස්සති සංඝානුස්සති දේවතානුස්සති ඉඳන් නොයෙක් අනුස්සති භාවනා දසානුස්සති ඔය විදිහට මේ කර්මස්ථාන 40ක් ගැන අපේ සමතේ පිළිබඳව සඳහන් වෙනවා කර්මස්ථාන 40ක් මේ සමත භාවනාවෙන් කෙරෙන්නේ අපේ තියෙන මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මියෝ తాවකාලික යටපත් කිරීමක් විතරයි එතකොට මේ ධර්මයේ මේ නීවරණ ධර්මයන් වලට නැවත ආපහු ඇති වෙන්න පුළුවන්. ආපහු එන්න පුළුවන්. හරියට වතුර කඩකට ගිහිල්ලා අපි හුලං ගහපු බෝලයක් මඩේ ඔබලා යටට තිව්වහම තිව්වහම මොකද වෙන්නේ? ඒක ටිකක් වෙලා රැඳිලා තිබුණා. නැවත යම් කිසි අවස්ථාවක <clears throat> උඩට එනවා. දැන් අපේ බණ පොත්වල සඳහන් වෙනවා මේ සමහරක් තාපසයෝ දැන් මේ මොකද බෝධිසත්වෝ පහළ වෙච්ච අවස්ථාව වෙනකොටත් පින්වතුනි ලෝකේ අභිඥා ලබලා අෂ්ට සමාපatti ලබාගෙන ධානය ලබලා මේ අභිඥා ලබාපු <clears throat> තාපසවරු ඍෂිවරු ධානය ලබාගත් ඇතෝ හිටියා. අදත් ලෝකේ ඉන්න අවුරුදු 2000 3000 ජීවත් වෙන හිමාලය වගේ ප්‍රදේශවල වල මහා තාපසයෝ පිළිබඳව ප්‍රවෘත්ති කතා ඇති සඳහන් වෙනවා. විශේෂයෙන් ආනන්ද මෛත්‍රී මහානායක හඳුර අපේ ගුරු දෙවියන් වහන්සේ නමක් උන්වහන්සේ මට <clears throat> ඒක අවස්ථාවක සිහිපත් කළා මට මතකයි අවුරුදු 3000ක් ජීවත් වෙච්ච තාපසෙක් ඉන්දියාවේදී මුණ ගැහුණායි කියලා. ඉතින් ඒ නිසා මේ මේ මේ මේකෙන් වෙන්නේ යම්කිසි විදිහක මේ අපේ තියෙන නීවරණ ධර්ම යටපත් වෙනවා. දැන් තාපසය සමහරක් යා ධ්‍යාන ලබාගෙන 이르දි බලයෙන් අහසෙන් යනවා. අහසෙන් යනකොට මොකද වෙන්නේ? ලියතඹරාමල දැකලා ඈ මේ මොකද්ද? නාරි ලතා පුෂ්පේ දැක්ක ගමන් මොකද වෙන්නේ? අර ධ්‍යානයේ බිඳිලා රාගයේ ඇති වෙලා අහසින්නම් බීමට වැටෙනවා. ඒ ධ්‍යාන විඳින්න සාමර්ථයක් ඇති වෙනවා මොකන්ද ඇති වෙන අර රාගය නිසා අර ධ්‍යානෙ විදිනවා මේ සමතිය නිසා නමුත් විදර්ශනා ඥානය කියන එක මොකද්ද කොටින්ම කියනවා නම් විදර්ශනාව කියන්නේ මොකද්ද විදර්ශනාව කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔච්චරයි විදර්ශනාව කියලා දැන් මේ මේ මේ මෙන්න මේ ස්වභාවය අපි ලෝකේට අන්ධයෝ හැටියට ඉන්නේ ඇයි ලෝකේට අපි අන්ධයෝ මේ හැටියට ඉන්නේ ඇයි කියන කල්පනා කරලා බැලුවාම මේ ලෝකේ අපි හැම කෙනෙකුම උපදින්න හේතුවක් තියෙනවා. අපි හැම කෙනෙකුම උපදින්න හේතුවක් තියෙනවා. <clears throat> ඒකට එකක් තමයි බින්නතුනි මේ සංස්කාර මේ මේ මේ මේ ලෝකයේ මේ සංස්කාර ධර්මිය පිළිබඳව අපිට යථා ස්වභාවය ගැන අවබෝධයක් නැතිකම නිසා දැන් සප්ත විසුද්ධිය ලබා ගන්නකොට මේ නිර්වාණය සාක්ෂාත් වෙනකොට සප්ත විසුද්ධිය සාක්ෂාත් වෙනකොට යථාභූත ඥාන දර්ශනා විසුද්ධිය කියලා එකක් ලැබෙනවා යථාභූත ඥාන දර්ශනා විසුද්ධිය කියලා කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දැකීමේ නුවණ. දැන් මේක හුඟ දෙනෙකුට නැහැ. ඇත්ත ඇති හැටියෙන් දැකීමේ නුවණක් නැහැ. යෝනිසෝ මනසිකාරය කියන එක නැහැ. එළඹ සිටි සිහිය කියන එක නැහැ. සම්මා සතිය කියන එක නැහැ. යහපත් සිහිය කියන එක නැහැ. අපිට මොන අපි යම් යම් දෘෂ්ටීන් වල එල්ලගෙන විවිධ සමහරක් වෙලාවට අපි ලෝකෙ දිහා බලන්නේ පාට පාට කණ්ණාඩි දාලා. පාට පාට කණ්ණාඩි දාලා අපි බලනවා. දැන් දේශපාලන ක්‍රමයට බලන්න ගියොත් මම නිල් පාටයක් කෙනෙක් නම් මට ලෝකෙ පේන්නේ නිල් පාටට. මං කොළ පාට එක්කෙනෙක් නම් මට පේන්නේ ලෝකේ කොළ පාටට. මං රතු පාට එක්කෙනෙක් නම් මට ලෝකේ පේන්නේ රතු පාටට. ඒ විදිහට අපේ දෘෂ්ටිය හැටියට තමයි ලෝකේ අපිට ග්‍රහණය වෙන්නේ. නමුත් මේ සියලු දෘෂ්ටියන් අපි අතාරින්න ඕනේ. අපි මධ්‍යස්ත වෙලා උපේක්ෂා උපස්තම්භක වුණාට පස්සේ අපිට ලෝකයේ විනිවිදව දකින්න පුළුවන්කම තියෙනවා. අපි අල්ලා ගැනීමක් නැහැ. උපාදානීය කර ගැනීමක් නැහැ. ඒ නිසා මේ අපි මේ මේ මේ අනන්ත අප්‍රමාණ මේ සංසාරේ පුරා අපි එන්නේ හේතුව මොකද්ද? අවිද්‍යාව. මේ නොදැනීම නිසා තමයි. <clears throat> මොනවා ගැන නොදැනීමද? චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය නැතිකම නිසා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිවිධ ලක්ෂණය අවබෝධ කරගන්න අවශ්‍ය කරන මූලික අංගයක් තමයි චතුරාර්ය සත්‍ය කියන එක. ඒතකොට චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග. මේ කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව <clears throat> අවබෝධයක් නැතිකම නිසා අවිද්‍යාව පත්‍ය සංකාරා. අපි මේ ලෝකෙට උපදිනවා. සංස්කරණය කරනවා. අපි ඇති වෙන්න හේතු වෙනවා. සංස්කරණය කරනවා කියලා කිව්වහම ඕකේ වචනාර්ථ උදාක් තියෙනවා. සංඛාරා කියලා කිව්වහම කොටින්ම ඕකේ අදහස රැස් කිරීම කියන එකයි. සංඛාරා කියලා කියන්නේ. ඒකෝට රැස් කිරීම කරනවා මේ පුඤ්ඤාවි සංඛාරා අපුඤ්ඤාවි සංඛාරා කියලා. පින් අතෙන් අපි රැස් නොඑක් විදිහේ කුසල ක්‍රියාවලින් අපි රැස් කරනවා. අපි අකුසල ක්‍රියාවලින් අපි රැස් කරනවා. එතකොට මේකට මේ සම්බන්ධ වෙන දේවල් තියෙනවා. මේ පුඤ්ඤාපි සංඛාරා අපුඤ්ඤාපි සංඛාරා කියන එකට සම්බන්ධ වෙන දේවල්. වචී, කාය, මනෝ කියලා. වචී කම්ම වලින් සම්බන්ධ වෙනවා, මනෝ කම්ම වලින් සම්බන්ධ වෙනවා, කාය කම්ම වලින් අපි සම්බන්ධ වෙනවා. මෙන්න මේ විදිහට මේ අවිද්‍යාව නිසා, අවිද්‍යාව නිසා නොදැනීම නිසා, විද්‍යාව නොදැනීම බුදුහාඳුර කියන විද්‍යාව නොදැනීම කියලා. විද්‍යාව නොදැනීම කියලා කියන්නේ මොකද්ද? විද්‍යාව නොදැනීම කියලා කියන්නේ දැන් මේ ඉගෙන ගන්න ඉස්කෝලවල ගන්න ගන්න විද්‍යාව නෙමෙයි. විද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා මේ මිනිස්සු ලෝකේ උපදින්නේ හේතු වෙනවා කියලා. ඒතකොට අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? අවිද්‍යා පත්‍යා සංඛාරා. රැස් කරන්න පටන් ගන්නවා. පින්පව් දෙකක්. සංඛාර පත්‍යා විඥාන. ඊළඟට මේ රැස් කිරීම නිසා මොකද වෙන්නේ? විඥාන ස්කන්ධයක් හට ගන්නවා. හිතක් හට ගන්නවා. විඥානයක් හට ගන්නවා. විඥානයේ නිසා මොකද වෙන්නේ? විඥාන පත්‍යා නාම රූප කියලා. නාම රූප කියලා කියන්නේ මේ භෞතික කයත් මේ භෞතික කයට සම්බන්ධ වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. මේ කියන උපාදානස්කන්ධ සංයුති පහත් එක්ක භෞතික කය පවත්ගෙන යනවා. දැන් යම් කිසි අවස්ථාවක සමහරක් වෙලාවට කියනවා අන්න දැන් අහවල් කෙනා මැරුණයි කියලා. මැරුණයි කියලා කියන්නේ මොකද්ද? මේ නාම රූප දෙකේ විදියම. මේ නාම රූප දෙකේ විදියම කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර කියන මේ කියන උපාදාන හතර මේ උපාදානයන් හතර අර ශරීරයෙන් අයිත් වෙලා යනවා භෞතික කයෙන්. භෞතික කයෙන් ඒ ඒ ඉවත් යෑම නිසා ආයුෂ්මාච විඥානං යදාකායන් ජහන්තිමා අපවිදෝ තදාසේති නිරත්තංව කලින් කරන් ඊළඟට මොකද වෙන්නේ කිසිම දෙයකට ප්‍රයෝජනීයකට ගන්න බැරි මහ දරකඩක් දර දඬු වෙච්ච දරකඩක් වගේ අපේ ශරීරයේ નિરර්ථක දෙයක් බවට පත් වෙනවා ප්‍රයෝජනීයකට ගන්න බැරි දෙයක් වාටපත් වෙන. ඒක තමයි මායාවේ ස්වභාවය. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහේ මේ ශාරීරික ස්වභාවය පවා අපේ මරණ මංචකයේදී මරණය සිද්ධ වෙන්නේ මේ නාම රූප දෙකෙන් විඥානය කියන එක. විඥානය කියන එක මේක මේ අපේ ශරීර කූඩුව අතහැරලා ගිහිල්ලා ආපහු ඉතින් අර අවකාශයේ ඉඳලා ඉඳලා ඉඳලා ආපහු කොහේ හරි තැනක් හොයාගෙන ආපහු රින්ග ගන්නවා. රිංගගෙන ආපහු ඉතින් අම්මා කෙනෙක් එක්ක උසේ පිළිසිඳ අරගෙන දස මාසයක් වැඩිලා මේ ආත්මෙදි සිරිසේන ඊළඟ ආත්මෙදි සිරිපාලේලා උපදිනවා. මේ ආත්මෙදි ඥානවති ඊළඟ ආත්මෙදි ඥානශීලී වෙලා උපදිනවා. මෙයා දන්නේ මං ගිය ආත්මෙදි මේ විදිහට හිටියයි මෙහෙම සංසාරයේ අනන්ත ප්‍රමාණ ප්‍රමාණියක ඒව මතකයක් නෑ. ඒව ඔක්කොම යටිහිතේ තැන්පත් වෙලා තිබුණාට අර විදිහට මේ විඤ්ඤාණස්කන්ධය ගිහිල්ලා අර ආපහු අලුත් රූපයක් ලබාගෙන මොකද වෙන්නේ? මේ ශරීරයේ දි รา ගෙන දි รา ගෙන යනකොට විඥාණයට මේකේ පවතින ඉඩක් නෑ. දැන් මේ ලෙඩ රෝග අපිට ඇති වෙනවා කියලා කියන්නේ කාය කායානුපස්සී විහෙරදී. සමහරක් ඇට ලෙඩ දුකක් ආවහම හිතා ගන්න බෑ. අනේ බලන්නකො මම මේ මේ මොකද්ද කියන්නේ ගහක් ගලක් වගේ හිටියේ මිනිස්සෙට මෙහෙම වුණේ කියලා. නෑ වින්නතුනි. මේ ලෝක ස්වභාවය උකයි. දැන් සමහරක් අයට මේ ලෝක ස්වභාවයට මුහුණ දෙන්න බෑ. ගහක් ගලක් වගේ ඉන්න මිනිසුන්ට තමයි මේවා වෙන්නේ. ඇයි? මේ මනුස්ස සමාජයේ තමයි මේ බුදුහාමුදුරුවෝ මේ දේශනාව දේශනා කළේ. මතක තියාගන්න මේ අපි හැම කෙනෙකුම උපදිනා නම් මේ උපදිච්ච අපි හැම කෙනෙකුටම මේ ලෝක ධර්මතාවයේ පොදුයි. බුදුවරුන්ට පොදුයි, පසේ බුදුවරයන් වහන්සේලාට පොදුයි, රහතන් වහන්සේලාට පොදුයි, අනිකුත් උත්තමයන් වහන්සේලාට මේ ලෝක ධර්මයේ හැබැයි ඒක වෙනස් කරන්න පුළුවන් ශක්ති සම්පන්න නැත්තොත් ඉන්නවා. එහෙම වෙනස් කරන්න පුළුවන් යම් යම් හේතු තියෙනවා. ඒ කච්චාලි පාපකම්මානි. ප්‍රයෝග සම්පatti පටිබාලහානි කියලා. ඒ කියන්නේ යම් කිසි අකුසල වශයෙන් ඇති වෙන විපාකදී එහෙම කරගන්න ශක්ති සම්පන්න අධිශක්තියක් තියෙන කෙනෙකුට චිත්ත ශක්තියක් තියෙනකොට ඒවා යම් කිසි විදිහක පාලනය කිරීමක් කරන්න පුළුවන්. නමුත් ලෞතර බුදු පියාණන් වහන්සේට උන්වහන්සේට ඒවා සර්වඥතා කියන ඒ මහා ඒ බල ශක්තිය ලබා ගත්තත් උන්වහන්සේ ඒ කර්මය කියන එක විශේෂය කළේ නෑ. උන්වහන්සේ කර්මයට මූණ දුන්නා. ඒ මූණ දුන්නේ ඇයි? මේ ලෝක සත්‍යයට පේන. දැන් ඒ වුණාට බුදුහාමුදුරුවෝ මාර්යා පරාජය කළා. බුදුහාමුදුරුවෝ මාර්යා ගහපු පදේට නැටුවේ නෑ. ඒකට හේතුවක් තියෙනවා. දැන් අපි මැරෙන දවස අපට කියන්න බෑනේ. දැන් මම මේ මන කියන මම හෙට උදේ නොට අපවත් වෙයිද කියන එක මට කියන්න පුළුවන් කමක් නැහැ. මට දැනීමක් නැහැ. මට අවබෝධයක් නැහැ. මේ පිංගතුන්ගේ මේ කාටවත් කියන්න බෑ මම ආවල් නොවැම්බර් මාසේ 11 ඉඳන් එනකොට මම මරණයටපත් වෙනවා කියලා ප්‍රකාශ ගන්න පුළුවන්. මේ ලෝකේ කියන්න බැරි කාරණා පහක්. කියන්න බැරි ලෝකෙක ප්‍රකාශ කරන්න බැරි කිසි කෙනෙකුට ප්‍රකාශ කරන්න බැරි කාරණා පහක් ගැන <clears throat> අපේ බණ පොත්වල සඳහන් වෙනවා. ජීවිතං ව්‍යාධිකාලෝච දේහනිකේපන ගති පංචකේ ජීව ලෝකස්මි. අනිමිත්තාච ඥායරේ කියලා. එයින් මිනිස්යාගේ මේ අවසානය තමන්ගේ ජීවිතයේ කෙලවර වීම කොහොම වෙයිද? අඩුම ගානේ මම ගිහිලා කොයි කොතන භූමි දාණය වෙයිද? මගේ දේහය මගේ මිනිය කොතන දේහ නික්ෂේපණය කරයිද? අඩුම ගානේ මම බොරැල්ලේ යට කරයිද වෙන කොහේ හරි මහනුවර පිළිමතලාව යට කරයිද රත්නපුරේ යට කරයිද මේවා අපිට කාටවත් කියන්න බෑ මේක තමයි ලෝක ස්වභාවය එහෙමනම් මේ ලෝක ස්වභාවයේ තුල මෙන්න මේ කියන ධර්මතාවයන් වලට අපි මුහුණ දෙනවා ඒ නිසා චත්මේ සංකමේ මේ අවිද්‍යාව නිසා සංස්කාර කරනවා රැස් කරනවා සංකාරපච්ච විඥාන විඥාන පත්‍ය නාම රූප. මේ විඥානයේ නිසා මොකද වෙන්නේ? නාම රූප ධර්මිය ඇති වෙනවා. මේ කයත් එක්ක කය පාත්තකෙනි අවශ්‍යව කරන උපාදානිය ඇති වෙනවා. හැබැයි මතක තියාගන්න. මෙතන උපාදානස්කන්ධ කියලා කතා කරන්නේ පංච උපාදාන නෙවෙයි. පංචස්කන්ධය නෙවෙයි. පංචස්කන්ධය කියලා කියන්නේ අසකනාසයේ ජීව ශරීරය. මේ කියන මේ පංචස්කන්ධය නෙවෙයි උපාදාන කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධ. ඒක වෙනයි. ඒක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා. එතකොට පංචස්කන්ධය වෙනයි පංච උපාදානස්කන්ධය වෙනයි. ඊළඟට මොකද වෙන්නේ? මේ නාම රූප පත්‍ය සලායතන. මෙන්න මේ නාම රූප ධර්මියෝ නිසා ඇති වෙන ආයතන හයක්. ඇස කන නාසය දිව ශරීරය මන කියලා. අන්න ලෝකෙ විඳින්න විඳවන්න අවශ්‍ය කරන මූලික ආයුධය තමයි ඇස කන නාසය දිව ශරීරය මන. එහෙන් රූප නාසයෙන් ගඳ සුවඳ ශරීරයෙන් ස්පර්ශය පොට්ටබ්බේ දිවෙන් රස කනෙන් ශබ්ද ඔය විදිහට අපි මේ ලෝකයේත් එක ගැටෙන්න පටන් ගන්නවා මනෝචනේ සංගෝචර විසයන් විඥානම් පච්චනුභෝති නමුත් දැන් සමහරක් ඇත්ත හිතනවා රූපයක් දැක්කහම රූපයෙන් විඳින්නේ මේ ඇහැ තමයි විඳින්නේ කියලා ඇහැ ඇහැට ප්‍රියජනක වෙන්නේ ප්‍රිය රූප නේද පරම හතුරෙක් ගෙදරින් එළියට බහිනකොට මේ හදිස්සියෙම මුණ ගැහන නොදො නොදකින් කියලා හිතින් හිතනවා කියන්නේ නැහැ නමුත් ප්‍රියජනක කෙනෙක් දැක්කොත් බලපෙර නිමිති සුබ නැකතටත් වැඩි කියලානේ කියන්නේ රාහුල හඳුරෝ නේද? ඒ නිසා සුබ ලකුණක් දැක්කොත් තමයි ගමනක් යනකොට ඒක හොඳයි කියලා හිතන්නේ. නමුත් Taman අප්‍රියජනක කෙනෙක් දැක්කොත් හතුරෙක් දැක්කොත් අපි හිතෙන් මේ විදිහට අපි කල්පනා කරනවා. මේ හැම එකම බලන්න ඒ එහෙම දැක්කහම ඒක වින්දේ කවුද ඇහෙද? නෑ. විඥානය ඇවින්නේ. ඒ වගේ තමයි දිව රසය කියන එකත් අපි දිවෙන් ගන්නකොට බං සමහරක් ඇල්ල උණු වලට කැමති වැඩිපුර. සමහරක් ඇල්ලට දෙහි ඕනේ, සමහරක් ඇල්ලට මිරිස් ඕනේ, සමහරක් ඇල්ලට ගම්මිරිස් ටිකක් ඕනේ, සමහර ඔය තිත්ත ගතිය තියෙන්න ඕනේ. එක එක විදියට. දිවේ රස විවිධාකාරයි. මිනිස්සු විවිධාකාරයි මේ මේ නානාත්කාය නානාත් සංඥා. මේ විදිහේ මේ මේ මේ නොයේක් විදිහේ සමාජය තුල අපි එකිනෙක එකිනෙක වෙනස්. වෙනස් සිතුවිලි තියෙන්නේ, වෙනස් බලාපොරොත්තු තියෙන්නේ, වෙනස් අදහස් තියෙන්නේ. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඊළාට ඇහෙන් ඒ වගේ රූප, දිවෙන් රසය, කනෙන් ශබ්ද. දැන් බලන්න සමහරක් වෙලාවට අපි අමරදේව මහත්තයාගේ හරි නන්දාමාලිනීගේ හරි සින්දුවක් අහන්න කැමති අයට මේ කියන ഘോഷාකාරී සංගීතය අහන්න පුළුවන් කමක් නැහැ. දැන් හදිසි හරි මේ පාරේම අපිට පේනවා දැන් සමහරක් කලකට මගේ පන්සලක් තියෙන පාර අයිනේ රාත්‍රියට මේ ඇහෙන එකපාරට දඩ දඩ දඩ දස් ගාලා සද්දේ මම හිතනවා මේ බල්ලෝ තකරාමක් උඩටවත් නැගලා දඟලනවා නෑ බැලුවම මේ ත්‍රිවිල් වල යන සද්දේ තමයි ත්‍රිවිල් දා මේ මහා පුදුම සංගීතයක් ඉතින් ඒ අපිට ඒ වගේ බාන්නේ ඒ රුචි අරුචිකම් මිනිස්සුන්ගේ ඇති වෙන කණෙන් ශබ්ද විඳීම ඊළඟට නාසයෙන් ගඳ සුවඳ සමහර ඒ ඒ මේ නාසයෙන්ුත් එහෙමයි නාසයත් එහෙමයි. ශරීරයේ ස්පර්ශයත් එහෙමයි. පොට්ටබ්බ එහෙමයි. දැන් සමහරක් අය හොඳට පැදුරු දාලා කොච්චර ඇඳන් ඇතිලි මෙට්ට තිබුණත් බුදිය ගන්න බෑ බිම බුදිය ගන්න ඕනේ. පැදුරක් දාලා සනීපයි ඇඟට හොඳයි කියලා. සමහරක් අයට බිම බුදිය ගන්න බෑ මෙට්ටයක්ම ඕනේ. සමහරක් අයට ඇඳේ මෙට්ටේ දාලා දෙමුණොත් බුදිය ගන්න බෑ. ඇයි? ඒකට නෑ නිකන් ලෑලි දාලා දෙන්න. මම දන්න ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ මේ රාජමහා විහාර කීපයකම අධිපති ස්වාමින් වහන්සේ නමක් නමුත් උන්වහන්සේ බිම බුදිය ගන්නෙත් නෑ, දේ බුදිය ගන්නෙත් නෑ, මෙට්ටත් නෑ, නිකන් ලී දාලා. මේ මේ මේ මැස්සක් වගේ ගහගෙන ඒක උඩ තමයි උන්වහන්සේ සැතපෙන්නේ. ඇයි? ඒ මට හනීපයි ඇඟට හොඳයි කියන්නේ. ඉතින් බලන්න එක එක්කිනාගේ එක එක සිතුවිලි. එක එක රුචි අරුචිකක් මේව ඇති වෙන්නේ. මෙන්න මේ විදිහට මේ ආයතන හයක් නිසා අපි ඊළඟට මේ මේ අපේ මේ ශරීරයත් අපේ සිතුවිලි සමුදායත් අපි පවත්ගෙන යනවා වෙනස් කරගෙන යනවා. ඊළඟට මේ සලායතන නිසා මොකද වෙන්නේ? පස්ස දැනෙන්න පටන් ගන්නවා. දැනෙන්න පටන් ගන්නවා. පස්ස. පස්ස නිසා මොකද වෙන්නේ? වේදනා. සුඛ වශයෙන් දැනෙනවා, දුක වශයෙන් දැනෙනවා. ඊළඟට වේදනා පත්‍ය තණ්හ ආසාව උපදිනවා. දැන් ආසාව නිසා තමයි උපහාදානිය අල්ලා ගැනීම සිද්ධ වෙන්නේ. සමහරක් අපි ආසාව කිව්වහම පින්නතුනි මේ තණ්හාව කියන එක බුදුහාමුදුරෝ දේශනා කරපු ආකාරයට තණ්හාව කියලා කියන්නේ දැන් සමහරක් ඇත්තෝ හිතනවා තණ්හාව කියලා කියන්නේ යමක් කමක් තියාගෙන අපි විතරක් කාලා බීලා ජීවත් වෙන්න එක විතරයි තණ්හාව කියන්නේ නෑ. සමහරක් අය තණ්හාව කියන මම හොඳට මතක තියාගන්න තණ්හාව කිව්වහම සමහරක් වෙලාවට අපේ ගෙදරට හිඟන්නේ කාවොත් එහෙම ඔය තියෙන පරිප්පු හැන්දකුයි අල අල කෑල්ලකුයි බත් ටිකක් බෙදලා දීලා අනේ උඹට දුන්න මේ මේ පිනෙන් මට ඊළඟ ආත්ම භාවයේ මේ බුරියානි යක්ම ලැබෙන්න ඕනේ කියලා. ඈ ඊළඟට මේ මම රුපියලක් දෙනවා මේක මට පොලි වෙලා ඈ මේක ඊළඟ භවයේ පොලි වෙලා මට වැල් පොලි වෙලා මේ රුපියල් මට ලැබෙන්න ඕනේ කියලා. මිනිස්සු ප්‍රා එතකොට එතන උපාදානයක් අල්ලා ගැනීම. මොකද දීමනාව අපි මේ දහන් අපි දන් දෙනවා කියලා කියන්නේ. දන් මේ දන් දෙනවයි කියලා කියන්නේ. මේ හුඟ දෙනෙකු හිතන් ඉන්නේ තමන් ගාව තියෙන දේක් තව කෙනෙකුට දෙන එක තමයි දානය කියන්නේ කියලා. දානයක කියන්නේ දානය කියලා කියන්නේ තමන් ගාව තියෙන දේක් තව කෙනෙක් දැන් හාමුදුරුවන්ට දානි ටිකක් දෙනකොට සමහරක් ඇත්තෝ හිතනවා දානි කියන්නේ හාමුදුරුවන්ට අපි ගාව දෙපිච්ච ආහාර පාන ටිකක් ওই මොන මොන හරි ටිකක් වළඳන්න උන්වහන්සේලාට දුන්න එක තමයි දානි. නෑ පින්නතුනි. දානය කියන්නේ ඒක නෙවෙයි. දානය කියලා කියන්නේ මේක බුදුහාමුදුරුවෝ බණ පොතේ සඳහන් කරනවා ඡාගානුසතියක් හැටියට. අනුසති භාවනා වලින් එකක් හැටියට. ඡාගානුසතිය කියලා කියන්නේ මොකද්ද? අතහරිනවා කියන එකයි. ආසාව අතහරිනවා කියන එකයි. දැන් අපි ආහාර ටිකක් තව කෙනෙකුට දෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ ආහාර વિશે පිළිබඳව තිබිච්ච අපේ ආසාව අපි අතහැරියා. ඒක අතහරිනවා අපි. ඒ නිසා ආසාව අතහරින එකයි. අපිට ඒක ඒක ඒ ඒ කාරණේ පිළිබඳව තියෙන දැඩි ඇල්ම උවමනාව අපි අත්හරිනවා කියන එකයි දානීය කියලා කියන්නේ. එතකොට මේක අනුසතියක් හැටියට වඩා වර්ධනය කරන්න පුළුවන්කමක් තියෙනවා. අපිට අල්ලගන්නේ නැතුව දැන් තණ්හාව නිසා සමහරක් වෙලාවට හොඳට පිංකම් කරනවා. නොඑක් විදිහේ පිංකම් කරනවා. නමුත් මරණ මංචකයට ගියාට පස්සේ මරණ මංචකයේදී ඇති වෙන ගැටි නිමිති චුති සිත අනුව ඊළඟ භවයේ තීරණය වෙන්න ඉඩ තියෙනවා. ඒ අනුව ඊළඟ භවයේ කොයි භවයකට යයිද කියලා කියන්න බෑ. සමහරක් අයට හොඳට පිංකම් කරලා නමුත් මරණ මංජකයට ගියාට පස්සේ අනේ කියලා හොස් ගාලාපත් වෙනවා. මොකද්දපත් වෙන්නේ? මගේ තිබිච්ච රත්තරන් බඩු ටික අල්මාරියේ තියෙන. හොස් ගාලාපත් වෙනවා. අනේ මගේ උඩහ තියෙන ඉඩම් කෑල්ල බැරි වුණානේ කෙල්ලට ලියන්න. තව හොස් ගාලපත් වෙනවා ඊළඟට අයියෝ මගේ මහගේ ලියා ගන්න බැරි නැනේ කොල්ලට මොකද මාර්යා පුළුවන් නම් හරවලා මාර්යෝ තව සතියකින් එකම හරකින් විතර වරෙන් කියලා ආපහු හරවලත් යවනවා පුළුවන් නම් මාර්යා හරවන්න බෑ ඉතින් ඊළඟට මොකද වෙන්නේ ඕකේ ඒක නිහා මොකද වෙන්නේ මරණ මංජකයට ගියාට පස්සේ පින්නතුණි මේ හැම එකක්ම අපි අතාරින්න ඕනේ මේවා හැම එකක් පිළිබඳව තියෙන ආශාව ඇල්ම ඕමනාව අපි අතහැරලා දාන්න ඕනේ දැන් බටහිර ලෝකය විශේෂයෙන් පෙරදිග ලෝකේ විතරක් නෙමෙයි බටහිර ලෝකේ දැන් මේ මේ මේ මරණය පිළිබඳ විද්‍යාව dead of the science කියලා. ඒ කියන්නේ මරණ මංජකයට ගියාට පස්සේ මරණ මංජකයේ අපේ සිතුවිලි කොහොමද පාත්තගෙන යන්නේ? දැන් ටිබෙට් එකේ නම් මේ ටිබෙට් මල පොත කියලා. මල පොත කියලා එහි විශාල ඒක බොහොම සංකීර්ණ ක්‍රියාවලියක් ටිබෙට් රටේ. ඒ මරණාසන්න මොහොතක මේ අත්දැකීම් මොනවද? ඒ ලබා ගන්න අත්දැකීම් ඊළඟ භවයට උපකාර වෙන්නේ කොහොමද? මේවා පිළිබඳව විමර්ශන කරමින් විශාල ඒ පිළිබඳව විශාල තර්කානුකූල යම්කිසි ශාස්ත්‍රීය මේ මේ මේ විද්‍යාවක් වට එකපත් කරගෙන තියෙනවා. නමුත් අපිට එහෙම එකක් නෑ. බලන්න පරම හතුරෙක් මරණ මංචකයට ගිහිල්ලා කල්පනා කරනවා මං ඉන්නකම් ජීවත් වෙලා ඉන්නකම් එහා පැත්තේ ගෙදර එක මාත් එක්ක ওই වැට කඩුල්ලට ඔට්ටු වුණා. දැන් ඊළඟ භවේ නම් මං ඕකන් නයි පැටියෙක් නයි එක් වෙලා හරි මං කනුවේ. දැන් සමහර මිනිස්සු කියනෝනේ ක්‍රෝධ කළාම, වෛර කරාම, දේශ කරගත්තාම, බැනගත්තාම, රණ්ඩු දබර වුණාම ඔබ දැනගනින් මං ඊළඟ භවේ ඔබ කන්නේ නයෙක් වෙලායි කියලා. මේ ප්‍රකාශ කළාට මේක වචනේ මේක සුළුපටු කියලා හිතන්න එපා. ඒ ප්‍රකාශ කරපු දේ මරණ මංජකයේදී ගති නිමිත්තක් හැටියට මතුවෙලා එනවා. මොකද වෙන්නේ? අන්න ගිහිල්ලා කොහේ හරි තැනක නායකගේ හැපින් එකගේ කුස තුල පිළිසඳ සිලිසිඳගෙන එනවා ඉතින් ආයෙලියට. තකරීමක් කරි යමි යම දූතී කියලා. සර්පියෝ. ඊළඟට මේ හතරක් ඉන්නවා සර්ප කුල. මේ හදාර ඉතින් ඊළාට පිටරෙන් එළියට ආවට පස්සේ අර හතුරගේ වටේ කරකිනවා ඉවරයක් නැතුව කරකිනවා. ඉතින් ඕක බලනවා බලනවා මේ කට්ටිය බලනවා දැන් මේ වෙනද නැති ණයෙක් කැරකෙනවා හැපින්නක් කැරකෙනවා දැක්කම පූස් ගාලා පිඹිනවා ඊට පස්සේ පේනෙකුත් අහනවා අංජන මුකුත් බලනවා සාස්තරේකුත් අහනවා ඒ ගමන කියනවා බාහා දරුණු මේ මලගිය ප්‍රාණකාරේ ප්‍රාණකාරේ කරගෙන මේ ප්‍රාණකාරයා තමයි මේ <coughs> ගේ වටේ කැරගෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේවා මේ විදිහේ ප්‍රකාශ කරන දේවල් මතක තියාගන්න. ප්‍රකාශ කරන දේවල් අපි වචනයෙන් අපි සුළුපටු කියලා හිතලා අපි ප්‍රකාශ කළාට වෙනසුයි. ඒ දේවල් එහෙම් පිටින්ම වෙන්න ඉඩ දෙනවා. මම ඊළඟ ආත්මභාවයේ යකෙක් වෙනවයි කියලා කිව්වොත් ඒ ඇයි මනෝමූලික තර්කයක් අපි ඔළුවේ ඇති කරගෙන තියෙනවා මම යකෙක් වෙනවයි කියලා. මරණ මංචකේදී මොකක්වත් නැහැ අනිත් කරපු ඔක්කොම හොඳ වැඩ ටික අමතක වෙලා යහා කියන එක විතරක් මතු වුණොත් එහෙම ඇති ගිහිල්ලා ඊළඟට යකෙක් වෙලා උප්පත්තිය ලබනවා. ඒවා මේ പ്രേතවත්තු විමානවත්තු කියන දේශනාවන් කියවනකොට අපිට පේනවා එක වචනේ නිසා දුක්ඛිත භවයන් ලබා ගත්තා ඉන්නවා. නමුත් තව කෙනෙක් ඈත කරපු පින්කමක් දිහා බලාගෙන කාකනිකාවක් තරම්වත් කාකනිකාවක් තරම්වත් කියන්නේ තුට්ටුවකින්වත් සම්බන්ධ නොවි ඒක දිහා බලාගෙන අනේ සාදු සාදු කියලා මේ ගහු ගන්නක් ඇදී ඉන්න කෙනා අනුමෝදන් වෙච්ච කෙනා අර පූජාව දෙන කෙනාටත් වැඩි ආනිසංස ලබාගෙන දිව්‍ය ලෝකවල වල විමානවල උත්පත්ති ලැබලා තියෙනවා. ඇයි? සිතේ ඇති කරගත්ත ප්‍රසාදය. සිතේ ඇති කරගත්ත සතුට. ඒ නිසා මෙන්න මේ කියන විදිහට බුදු අපි උපාදානීය කියන එක අල්ලා ගැනීම කියන එක. මේක අපි නැති කරගන්නට ඕනේ. මම මේ මේ මේක පිළිබඳව මේ අභිධර්මයේ ධර්මයේ සඳහන් වෙන ගැඹුරු පළල් විග්‍රහය නෙමෙයි මම මේ කරන්නේ. මේ අපි ලෝකේ සාමාන්‍ය ලෝකේ ජීවත් වෙනකොට අපි අල්ලගන්නේ කොහොමද කියලා මම කියලා අල්ලගන්නවා ඉතින්ලා. මගේ කියලා අල්ලගන්නවා. ඊළඟට අපේ කියලා අල්ලගන්නවා. අපි බලන්න සංකල්පනාත්මකව. මම ඕනි කෙනෙක් අපි දැන් අල්ලගන්නේ මගේ තාත්තා, මගේ අම්මා, මගේ ආතා, මගේ මුත්තා, මගේ ස්වාමියා, මගේ ස්වාමි දියණිය, මගේ දරුවෝ, මගේ නැන්දා, මගේ මාමා, මගේ දූ දරුවෝ මේ විදිහට අපි අල්ලගෙන. මේ අල්ල ගැනීම නිසා මොකද වෙන්නේ? අල්ල ගැනීම නිසා දුක හටගන්නවා. අල්ල ගැනීම ඔය ඔය එකක්වත් අල්ලගත්තේ නැති මිනිසයා උපේක්ෂාවෙන් ඉන්නේ. මෙත්තා මුදිතා කරුණා මුදිතා උපේක්ඛා කියන විදිහට මේ සිව් බඹ විහරණ වලින් මේ උපේක්ෂාව කියන්නේ. උපේක්ෂාව කියලා කියන්නේ මැදිහත් මධ්‍යස්ථයි හැමදේකදීම. ඒ අල්ල ගැනීමක් නෑ. ලෝකේ කරුණාකාරණා ගැන හොඳ අවබෝධයකින් පසු වෙනවා. සමහරක් අයට බලන්න මේ වේදනාවක් ආවොත් විඳ ගන්න බෑ. දුකක් ආවොත් විඳ ගන්න බෑ. සමහරක් අයත් සත්මේ ප්‍රශංසාවක් ආවොත් ඒක විඳින්න පුළුවන්. නින්දාවක් ආවොත් ඉඳ ගන්න බෑ. ලාභයක් ආවොත් ඉඳ ගන්න පුළුවන්. අලාභයක් ආවොත් ඉඳ ගන්න බෑ. යසස ලැබුණොත් ඉඳ ගන්න පුළුවන්. අයස ලැබුණොත් ඉඳ ගන්න බෑ. නමුත් බුදුහාඳුනෝ කියනවා ඈ උත්තස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති මුළු ලෝක මේ මුළු ලෝකෙම පවතින්නේ මොකන්ද මේ ಗುಣ ධර්ම අට මත ඒ නිසා දුක කියන එක යම් කිසි තැනක තියෙනවා නම් එතන අනික් පැත්තේ තියෙනවා සමාන රූපේ මොකද්ද සැපේ තියෙනවා. සැපේ තියෙනවා නම් දැන් තව ස්වල්ප මොහොතකින් අපිට දුක තියෙනවා. ලාභේ දැන් තියෙනවා නම් තව ස්වල්පයකින් අපට අලාභේ තියෙනවා. යසස දැන් තියෙනවා නම් ආය අයස. අයස තියෙනවා නම් නැවත යස. මේ විදිහට මේවා මාරු වෙවි මාරු වෙවි. මේ ලෝක ධර්මතාවයල් වලට අපිපත් වෙනවා. මේක ලෝක ස්වභාවයක්. මේ ලෝක ස්වභාවයේ ඉවස ගන්න බැරි, විඳ ගන්න බැරි, දරා ගන්න බැරි, අවබෝධ කර ගන්න බැරි අය තමයි ලෝකේ කලකිරිලා. අනේ දැන් මම හිටියේ ඇති මට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බෑ. මං ජීවිතයෙන් තොර ගන්න කර ගන්නවා කියලා ඉතින් එක්කෝ මොනවද මේ පොලිඩෝල් ටිකක් ගහනවා. එහෙම නැත්නම් මැහිමතුරුවන්ට ගහන තෙල් ටිකක් ගහනවා. ඔය විදිහට මොනවා හරි කාලා හරි වහ ටිකක් බීලා එක්කෝ බෙල්ල වල දාගෙන දැන් සමහරක් අය ඉතින් ප්‍රාර්ථනා කර කර ඉඳලා අනේ ඉතින් මේ භවයේ අපට එකතු වෙන්න බැරුණානේ ඊළඟ භවයේ හරි අපි එකතු වෙමු කියලා ගිහිල්ලා මේ අය ගිහිල්ලා කොහෙද ලෝකාන්තයට ගිහිල්ලා ලියුමක් ලියලා තියලා පයින්වා දෙන්නත් එක්කම ලෝකාන්තයට අපි ඊළඟ භවයේ මේ එකතු වෙමු කියලා පාරාදීසෙට යමු මැරිලා දෙන්න අර ගහක් ගලක් ගානේ හැපි හැපි වැටි වැටි හැපිලා පල්ලෙහාට වැටෙනකොට මොකද්ද ඇති වෙන්නේ? පටිගෙ ඇති වෙන හිතේ තරහව. දේ ද්වේෂය ඇති වෙන්නේ. මොකද ද්වේෂය ඇති වෙච්ච ගමන් කොහෙද යන්නේ? නරකේ උපදින්නේ ගිහිල්ලා. අවවස්ථානවල උප්පත්තිය ලබන්නේ. හතර මහා අපාය උපදින්නේ. ඉතින් දන්නේ නැහැ අනේ කල්ප කෝටි ගණනක් අරවල ගිහිල්ලා දුක් විඳිනවා. ඇයි මේ මේ බලන්න මේ දුර්ලභ මනුෂ්‍ය භාවය අපි ලබාගෙන කියෙන් කී දෙනාට මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. මේ ලෝකේ දිහා බැලුවාම ලෝකේ අපි අපි කොච්චර අපි මොනවා කළත් පින්වතුනි අපි ජීවත් වෙන්නේ අවුරුදු 120ක් උපරිම මිනිස්සයගේ. ඒ මිනිසයාගේ ආයුෂත් අවුරුදු 120 රවි සඳු කුජ බුද ගුරු ශුක්‍ර සනි රාහු කේතු කියලා. ග්‍රහව නම දිනාට වෙන් කරලා තියෙන දසාකාල වල ටික තමයි 120 කියන්නේ. සඳුට 10යි, රාහුට 18යි, සෙනසුන්ට 19යි. ඈ ඔය විදිහට ඔය ටික ඔක්කොම කේතුට 7යි. මේ විදිහට గ్రහයන්ගේ දශාකාල වලට එක එක තව හැබැයි මිනිස්සු හිතන් ඉන්නවා ඇති යුරේනස් නෙප්චූන් ප්ලූටෝත් එකතු වෙලා දැන් අවුරුදු 160ක් විතර වෙයි ඉස්සරහට මිනිසුන්ගේ ආයුෂ කාලය කියලා නෑ පින්නතුනේ. මිනිසයා දැන් අද බොහොම අල්පායුෂ විඳින්නේ. මිනිස්සු පරමායුෂ විඳින්නේ නෑ. ඒ නිසා මේ ලෞතර බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරපු උපාදානිය නිසා උපාදානිය නිසා අල්ලගැනීම නිසා භවයක් ඇති වෙනවා. උපාදාන පත්‍ය භව. භවේ නිසා මොකද වෙන්නේ? භවපත්‍ය ජාති. උපතක් ඇති වෙනවා. දැන් ජාති කියලා කිව්වහම භවය කියලා කිව්වම කාම රූප අරූප කියලා. භව තුනයි. ඊළඟට මේ ಜಾතිය කියලා කියන්නේ උපත. හුඟක් අය හිතනවා ಜಾති කියලා කියන්නේ මේ දැන් මේ මුස්ලිම් ಜಾතිය, දෙමළ ಜಾතිය, සිංහල ಜಾතිය. එහෙම ಜಾතියක් ගැන මේ අපේ බණ පොත්වල සඳහන් වෙන්නේ නැහැ. ಜಾති තියෙනවා. සංජාති, ඔක්කාන්ති ඔය විදිහට අපේ සූත්‍රවල සඳහන් වෙනවා මොනවද ಜಾති කියන්නේ කියලා. ಜಾති කියන්නේ විවිධ විවිධ විවිධ වෙනස් කොටස් කියන එකයි. දැන් මිරිස් කුඩු ගත්තාම එක જાතියක් ඒක නේද? තුන පහ ගත්තාම තුන පහ කොට වලට අපි මිරිස් කියන්නේ අපි කියන්නේ ඒකට තුන පහ කියලා. ඊළඟට කහ ගත්තොත් අපි කහ වලට කියන්නේ මේක මේ තුන පහ කියලා අපි කියන්නේ ඒකට කහ කියලා. ඒ විදිහේ විශේෂ ಜಾති වර්ග තියෙනවා. නමුත් ලෝකේ කිසිම ಜಾතියක් නැහැ. බුද්ධ ආගමේ හැටියට ಜಾති දෙකක්. එකක් තමයි ආර්ය ಜಾතිය, අනිත් එක තමයි අනාර්ය ಜಾතිය. ආර්ය ಜಾතිය කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මේ මාර්ගය යන ಜಾතියක්. අනාර්ය જાතිය කියලා කියන්නේ මේ සම්‍යක් මාර්ගය අවබෝධ කරන්නේ නැතුව මේ මිත්‍යා දෘෂ්ටික මාර්ගය යන අය තමයි අනාර්යෝ කියලා කියන්නේ. එච්චරයි කියන්නේ જાති. මේ ස්ත්‍රී පුරුෂ જાති, කුල જાති, ආගම් જાති, අර જાති, මේ જાති ඔය මොකක්වත් අපේ දේශනාවේ සඳහන් වෙන්නේ නැහැ. මේ මිනිස්සු හදාගත්ත දේවල්. ඒ නිසා මේ භවේ නිසා જાතිය තියෙනවා ඊළඟට જાති ජරා. જાති ජරා ජාති ජරා කියලා කියන්නේ වයසට යනවා. ඊළඟට ව්‍යාධි, ලෙඩ රෝග, මරණ. මෙන්න මේ කියන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු උපායාස සම්භවಂತಿ. ඒව මේ දස්ස කේවල ස්කන්ධස්ස දුක්ඛ ස්කන්ධස්ස සමුදයෝ කියලා. මේ විදිහට අනන්ත අප්‍රමාණ ප්‍රමාණියක් ලෝකයේ තියෙන මේ සංසාරගත මේ හැම දෙයක්ම අපේ ශරීර කූඩුව තුළ අපි ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුහාඳුරෝ දේශනා කරනවා අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුන්තෝජාල මුත්තෝ අපෝසග්ගාය ගච්ඡති යම් කිසි කෙනෙක් මේ ලෝකයේ මේ ස්වභාවය අවබෝධ කරගෙන නැනස පැනස පහදවාගෙන උපදවාගෙන ඒ පුද්ගලයා මේ ලෝකේ අවබෝධ කළ යුතු ධර්ම කාරණා තුන අනිත්‍ය දුක්ඛ අනාත්ම සබ්බේ සංඛාරා අනිච්චායති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය සබ්බේ දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. සබ්බේ අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. ඔච්චරයි විදර්ශනාව කියලා කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔච්චරයි. අනිත්‍ය කියලා කියන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති. මේ සියලුම සංස්කාර ධර්මයේ අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති. අන්න අපි නුවණින් දකිනවා ඒක. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය අන්නේ පුද්ගලයා නිර්වාණය සාක්ෂාත් කරගන්න පුද්ගලයෙක් බවට නිර්වාණය අවබෝධ කරගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා සඳහන් වෙනවා සකුන්තෝජාල මුත්තෝ අපොසග්ගාය ගච්ඡති සකුන්තෝජාල මුත්තෝ කියලා කියන්නේ දක්ෂ දක්ෂ මේ ඔය ප්‍රාණඝාත අකුසල් වලට සම්බන්ධ වෙන්නේ මේ සතු මරන්න සම්බන්ධ වෙන මිනිස්සු ඉන්නේ එතකොට දක්ෂ දඩියම් කරුවෙක් එළපු දැලකට අහුවෙච්ච වටු කුරුල්ලෙක්. ඒ දැලෙන් මිදිලා යනවා වගේ. ඒ දැලෙන් මොන උපක්‍රමයකින් හරියා මිදුණා වගේ මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්ත පුද්ගලයා දැනගත්ත පුද්ගලයා අපොසග්ගාය ගච්ඡති ස්වර්ග මෝක්ෂ මනුෂ්‍ය දිව්‍ය සම්පත් ලබාගෙන අවසාන නිර්වාණය සාක්ෂාත් කරගන්නවායි කියලා අපේ බණ පොතේ සඳහන් ඒ නිසා අපි හැම දිනම ඇති කරගන්නට ඕනේ අපේ හිතවල මම මේ ආත්ම භාවයෙන්ම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නවා අවසාන වශයෙන් ජාත්‍යාදී දුක් කෙලවර නිර්වාණය අවබෝධ කරගන්නවා කියන හැඟීම කවුරුද සාදු කියලා ප්‍රාර්ථනා කළා මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සාදු කියන්නේ. ඒ වගේම මේ සියලුම කුසලානිසංස ධර්මයන් හේතු ප්‍රත්‍ය වීමෙන් මේ සියලු දෙනාටත් ජාත්‍යාදී දුක් කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ සම්පත්තිය සලසා ගැනීමට මෙලොව වශයෙන් උදා වී තිබෙන සියලු කායික පීඩාදී අපලෝපද්‍රවාදී විහෙත විද්වංශනය කරගෙන නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරෝග්‍ය සම්පත්තිය යහපත සාන්තිය සැනසීම සලසා ගැනීමටත් මේ සියලුම කුසලානිසංස ධර්මයන් ඒකාන්ත වශයෙන් හේතු වේවා වාසනාව වේවා උපනිශ්‍රේම වේවා කියලා සාදු කියනවා අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ආයුර්වේද වෛද්‍යාචාර්ය ශාස්ත්‍රපති පඬිතු පූජ්‍යපාද කොළුන්නේ ශ්‍රී ශාන්ත විජය ස්වාමීන්